ඒවං මේ සුතං මා විසින් මෙසේ අසන ලදී ඒකං සමයං එක් කලෙක භගවා භාග්‍යවතුන් වහන්සේ බාරාණසියං විහරති බරණැස වැඩවාසය කරනසේක ඉසිපතනේ මිගදායේ මිගදාය තුල ඉසිපතනෙහි වැඩ සිටිසේක තත්‍රකෝ භගවා එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ඛු ආමන්තේසි භික්ෂූහු ඇමතුසේක භික්කවෝති මහණෙනි භදන්තේති ස්වාමීනි තේ භික්ඛු ඒ භික්ෂූහු භගවතෝ පච්චස්සෝසුං භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්සේක භගවා ඒ තද ඕච භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක තථාගතේන භික්ඛවේ මහණෙනි තථාගතයන් විසින් අරහතා සම්මා සම්බුද්ධේන අරිහත් සම්මා සම්බුදුවරයෙක් විසින් බාරාණසියං බරණැස ඉසිපතනේ ඉසිපතනයෙහි මිගදායේ මිගදායෙහි අනුත්තරං අනුත්තර වූ ධම්මචක්කං ධර්මචක්‍රය පවත්තිතං පවත්වන ලද්දේ අපපතිවත්තියං කිසිවෙකුට නොහැරවිය හැකි පරිදි සමනේනවා ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණේනවා බ්‍රාහ්මණයෙකුට හෝ දේවේනවා දෙවියෙකුට හෝ මාරේනවා මාරයෙකුට හෝ බ්‍රහ්මුණාවා බ්‍රහ්මයෙකුට හෝ කේනචිවා කිසිවෙකුට හෝ ලෝකස්මින් ලොවෙහි යදිදං කිනම්ද චතුන්නං අරිය සච්චානං ආර්ය සත්‍යවල ආචික්ඛනා පැහැදිලි කිරීමය දේශනා දේශනා කිරීමය පඤ්ඤපනා පැනවීමය පට්ඨපනා තහවුරු කිරීමය විවරණා විස්තර කිරීමය විභජනා තව තවත් බෙදා දැක්වීමය උත්තානී කම්මං තව තව විස්තර කිරීමය උඩට මතු කොට දැක්වීමය දුක්ඛ සමුදයස්ස අරිය සත්‍යස්ස දුක හට ගැනීම පිළිබඳව ආර්ය සත්‍යෙහි ආචික්ඛනා පැහැදිලි කිරීමය දේශනා දේශනා කිරීමය පඤ්ඤපනා පැනවීමය පට්ඨපනා තහවුරු කිරීමය විවරණා විස්තර කිරීමය විභජනා බෙදාවෙන් කිරීමය උත්තානී කම්මං උඩට මතුකොට දැක්වීමය දුක්ඛ නිරෝධස්ස අරිය සත්‍යස්ස දුක නිරෝධය කිරීම නැමැති ආර්ය සත්‍යයෙහි ආචික්ඛනා පැහැදිලි කිරීමය දේශනා දෙසීමය පඤ්ඤපනා පැනවීමය පට්ඨපනා තහවුරු කිරීමය විවරණා විස්තර කිරීමය විභජනා බෙදා වෙන් කිරීමය උත්තානී කම්මං උඩට මතු කොට දැක්වීමය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යස්ස දුක නිරෝධයට යන ප්‍රතිපදාව නැමැති ආර්ය සත්‍යයේ ආචික්හනා පැහැදිලි කිරීමය දේශනා දේශනා කිරීමය පඤ්ඤපනා පැනවීමය පට්ඨපනා තහවුරු කිරීමය විවරණා විස්තර කිරීමය විභජනා බෙදාවෙන් කිරීමය උත්තානී කම්මං උඩට ඉස්මතු කිරීමය තථාගතේන භික්ඛවේ මහණෙනි තථාගතයන් විසින් අරහතා සම්මා සම්බුද්ධේන අරිහත් සම්මා සම්බුදුවරයෙක් විසින් බාරාණසියං බරණැස ඉසිපතනේ ඉසිපතනේහි මිගදායේ මිගදායෙහි අනුත්තරං අති උතුම් වූ ධම්මචක්කං ධම් චක්‍රය පවත්තිතං පවත්වන ලදී අපපතිවත්තියං සමනේනවා ශ්‍රමණයෙකුට හෝ හැරවිය නොහැකි බ්‍රාහ්මණේනවා බ්‍රාහ්මණයෙකුට හෝ හැරවිය නොහැකි දේවේනවා දෙවියෙකුට හෝ මාරේනවා මාරයෙකුට හෝ බ්‍රහ්මුණවා බ්‍රහ්මයෙකුට හෝ කේනචිවා ලෝකස්මින් ලෝකයෙහි කිසිවෙකුට හෝ යදිදං ඉමේසං චතුන්නං අරිය සච්චානං එනම් මේ ආර්ය සත්‍ය හතර ආචික්ඛනා පැහැදිලි කිරීමය දේශනා දේශනා කිරීමය පඤ්ඤපනා පැනවීමය පට්ඨපනා තහවුරු කිරීමය විවරණා විවරණය කිරීමය විභජනා බෙදාවෙන් කිරීමය උත්තානී කම්මං උඩට ඉස්මතු කිරීමය යන්නයි සේවේද භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ මහණෙනි සරියුත් මුගලන් තෙරුන් ඇසුරු කරව් භජත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ සැරියුත් මුගලන් තෙරුන් භජනය කරව් පණ්ඩිතා භික්ඛු අනුග්ගාහකා පඬිවරුය භික්ෂූන්ට අනුග්‍රහය කරන අයය සබ්‍රහ්මචාරීනං එක්ව ඇසුරු කරන බ්‍රහ්මසර වසන භික්ෂූන්‍ය සේයථාපි භික්කවේ කෙසේද මහණෙනි ජනිත්ති ඒවං සාරිපුත්තෝ සැරියුත් තෙරුන් වහන්සේ දරුවන් වදන මෑණියන් කෙනෙක් වගේය සේයථාපි යම්සේද ජාතස්ස ආපාදේතා උපදුණු දරුවන්ව පෝෂණය කරන්නේ යමෙක්ද ඒවං මොග්ගල්ලානෝ මුගලන්තෙරුන් එවැනි වන්නේය සාරිපුත්තෝ භික්කවේ සැරියුත්තෙරුන් මහණෙනි සෝතාපට්ටි ඵලේ විනේති සෝවාන් ඵලය දක්වා සංවර කරයි මොග්ගල්ලානෝ මුගලන් තෙරුන් උත්තමත්තේ විනේති ඊට එහා ඵලයට රැගෙන යයි සාරිපුත්තෝ භික්කවේ සරියුත් තෙරුන් මහණෙනි පහෝති චත්තාරි අරිය සච්චානි උන්වහන්සේට පුළුවන්ය ආර්ය සත්‍ය හතර විත්තරේන ආචික්හිතුම් විස්තර වශයෙන් පැහැදිලි කිරීමට දේසේතුම් දේශනා කිරීමට පඤ්ඤපේතුම් පැනවීමට පට්ඨපේතුම් තහවුරු කිරීමට විවරිතුම් විස්තර කිරීමට විභජිතුන් බෙදාවෙන් කිරීමට උත්තානීකාතුන්ති උඩට මතුකොට දැක්වීමට ඉදම වෝච භගවා භාග්‍යවතුන් වහන්සේ මෙය වදාලසේක ඉදං වත්වා එය වදාරා සුගතෝ සුගතයන් වහන්සේ උට්ඨායාසනා අසුනෙන් නැගිට විහාරං පාවිසි විහාරයට එළඹිසේක తත්‍ර කෝ ආයස්මා සාරිපුත්තෝ එකල්හි ආයුෂ්මත් සාරිපුත්‍ර තෙරුන් අචිර පක්කන්තස්ස භගවතෝ භාග්‍යතුන් වහන්සේ පිටව නොබෝ කලකින් භික්ඛු ආමන්තේසි භික්ෂූන් ඇමතු සේක ආවුසෝ භික්කවෝති පින්වත් මිත්‍ර භික්ෂූනි වශයනි ආවුසෝතිකෝතේ භික්හු ආයුෂ්මතුනි ඒ භික්ෂූන්ද ආයස්මතෝ සාරිපුත්තස්ස සැරියුත්න් ආයුෂ්මතුන් වහන්සේට පච්චස්සෝසුන් පිළිවදන්දුන්සේක සේක ආයස්මා සාරිපුත්තෝ සැරියුත් ආයුෂ්මත් තෙරුන් වහන්සේ ඒ තදවෝච මෙසේ ප්‍රකාශ කළසේක තථාගතේන ආවුසෝ ආයුෂ්මතුනි තථාගතයන් විසින් අරහතා සම්මා සම්බුද්ධේන අරිහත් සම්්‍යක් සම්බුදු රජාණන් වහන්සේ විසින් බාරානසියං බරණැස ඉසිපතනේ ඉසිපතනෙහි මිගදායේ මිගදායෙහි අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අති උතුම් වූ දහම් චක්‍රය පවත්වන ලදී අපපතිවත්තියං කෙනෙකුට නොහැරවිය හැකිය සමනේනවා ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට බ්‍රාහ්මණේනවා බ්‍රාහ්මණයෙකුට හෝ දේවේනවා දෙවියෙකුට හෝ මාරේනවා මාරයෙකුට හෝ බ්‍රහ්මුණාවා බ්‍රහ්මයෙකුට හෝ කේනචිවා ලෝකස්මින් ලොව කිසිවෙකුට හෝ යදිදං චතුන්නං අරිය සච්චානම් යම්සේද ආර්ය සත්‍ය හතර ආචික්ඛනා පැහැදිලි කිරීමය දේශනා දෙසීමය පඤ්ඤපනා පැනවීමය පට්ඨපනා තහවුරු කිරීමය විවරණා විස්තර කිරීමය විභජනා විග්‍රහකොට පෙන්වීමය උත්තානී කම්මං උඩට ඉස්මතු කර පෙන්වාදීමය කතමේ සංචතුන්නං ඒ හතර කවරේද දුක්හස්ස අරිය සච්චස්ස දුක්හ ආර්ය සත්‍යයේ ආචික්හනා පැහැදිලි කිරීමය දේශනා දේශනා කිරීමය පඤ්ඥපනා පැනවීමය පට්ඨපනා තහවුරු කිරීමය විවරණා විස්තර කිරීමය විභජනා බෙදාවෙන් කිරීමය උත්තානී කම්මං උඩට ඉස්මතු කිරීමය දුක්ඛ සමුදයස්ස අරිය සත්‍යස්ස දුක හැට ගැනීම පිළිබඳව ආර්ය සත්‍යයේ ආචික්ඛනා පැහැදිලි කිරීමය දේශනා දෙසීමය පඤ්ඤපනා පැනවීමය පට්ඨපනා තහවුරු කිරීමය විවරණා විස්තර කිරීමය විභජනා බෙදාවෙන් කිරීමය උත්තානී කම්මං උඩට ඉස්මතු කිරීමය දුක්ඛ නිරෝධස්ස අරිය සත්‍යස්ස දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයේ ආචික්ඛනා පැහැදිලි කිරීමය දේශනා දෙසීමය පඤ්ඤපනා පැනවීමය පට්ඨපනා තහවුරු කිරීමය විවරණා විස්තර කිරීමය විභජනා බෙදාවෙන් කිරීමය උත්තානී කම්මං උඩට ඉස්මතු කිරීමය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යස්ස දුක්ඛ නිරෝධය පිළිබඳ මාර්ගයේ යන්නැමැති ආර්ය සත්‍යයේ ආචික්කනා දේ පැහැදිලි කිරීමය පඤ්ඤපනා දේශනා දේශනා කිරීමය පඤ්ඤපනා පැනවීමය පට්ඨපනා පිහිටුවා තැබීමය විවරණා විස්තර කිරීමය විභජනා විග්‍රහ කොට පෙන්වීමය උත්තානී කම්මං උඩට ඉස්මතු කොට පෙන්වා දීමය කතමංචාවුසෝ දුක්ඛං අරිය සච්ඡං ආයුෂ්මතුන් වහන්ස දුක්ඛ ආර්ය සත්‍යය අනුකුමක්ද ජාතිපි දුක්ඛා ඉපදීමද දුකකි ජරාපි දුක්ඛා දිරීමද දුකකි ව්‍යාධිපි දුක්ඛෝ අසනීප වීමද දුකකි මරණම්පි දුක්ඛං මරණයද දුකකි ශෝක ශෝකය පරිදේව හඬා වැළපීමය දුක්ඛ දුකෙන් සිටීම දෝමනස්ස අසතුටෙන් සිටීම උපායාසාපි දෙයක් බලාපොරොත්තුවෙන් සිටී සිට නොලැබීමය දුක්ඛා ඒවා දුක්ඛය යම්පි ඉච්ඡං යමක් බලාපොරොත්තු වී න ලබති එය නොලැබෙන්නේද තම්පි එයද දුක්ඛං දුකකි සංකිත්තේන කෙටියෙන් කියන්නේ නම් පංචුපාදානක්ඛන්දා උපාදාන ස්කන්ධ පහ දුක්ඛා දුකකි කතමාචාවුසෝ ජරා ජරාව යනු කුමක්ද ආයුෂ්මතුනි යාතේ සංතේ සං ඒ ඒ ඒ සත්වයන්ගේ සත්තානං සත්වයන්ගේ තම්හි තම්හි ඒ ඒ සත්වනිකායේ සත්වනිකායවල ජාති ඉපදීමය සංජාති හට ගැනීමය ඔක්කන්ති බැස ගැනීමය අභිනිබ්බත්ති විශේෂ ඉපදීමය කන්දානං පාතු භාවෝ ස්කන්ධයන්ගේ පහළවීමය ආයතනානං පටිලාභෝ ආයතන ලැබීමය අයං උච්චතාවුසෝ ජාති ආයුෂ්මතුනි මෙයට ජාති යැයි කියනු ලැබේ කතමාචාවුසෝ ජරා ආයුෂ්මතුනි දිරීමයන් කුමක්ද යාතේ සංතේ සංසත්තානම් ඒ ඒ සත්වයන්ගේ තම්හි තම්හි සත්ත නිකායේ ඒ ඒ සත්ව නිකායවල ජරා දිරීමය ජීරණතා දිරා යෑමේ ස්වභාවය කණ්ඩිච්චං කැඩී යෑමය පාලිච්චං පැසී යෑමය වලිත්ත චතා රැලි වැටීමය ආයුනෝ සංහානි ආයුෂ ගෙවීමය ඉන්ද්‍රියානං පරිපාකෝ ඉන්ද්‍රියවල මේරීමය අයං උච්චතාවුසෝ ජරා මෙයට ආයු ඇවැත්නි ආයුෂ්මතුනි දිරීමයයි කියනු ලැබේ කතමංචාවුසෝ මරණං ආයුෂ්මතුනි මරණය යනු කුමක්ද යං තේ සංතේ සංසත්තානං යම් ඌ ඒ ඒ සත්වයන්ගේ තම්හා තම්හා සත්ත්වනිකායා ඒ ඒ සත්වනිකාය වලින් චුති මැරීමය චවනතා බිඳී යෑමය චවනතා චුතවන ස්වභාවයක් ඇද්ද භේදෝ බිඳී යෑමය අන්තරධානං අතුරු දහන් වීමය මච්චු මරණං මරණයට පත්වීමක් ඇද්ද කාල කිරියා කලුරිය කිරීමක් ඇද්ද කන්දානං භේදෝ උපාදානස්කන්ධයන්ගේ බිඳී යාමක් ඇද්ද කලේබ රස්ස නික්කේපෝ ශරීරය බැහැර කිරීමක් වේද ජීවිතින්ද්‍රියස්සු පච්චේදෝ ජීවිත ඉන්ද්‍රියෙහි සිඳීයාමක් වේද ඉදං උච්චතාවුසෝ මරණං ආයුෂ්මතුනි මෙයට තමයි මරණය කියන්නේ කතමෝ චාවුසෝ සෝකෝ ආයුෂ්මතුනි ශෝකය අනුකුමක්ද යෝකෝ ආවුසෝ අඤ්‍යතරඤ්‍යතරේන ව්‍යසනේන යම් වූ ආයුෂ්මතුනි ඒ ඒ ව්‍යසනවලදී සමන්නාගතස්ස ඒවාට එළඹි කල්හි විපතටපත් වූ කල්හි අඤ්‍යතර අඤ්‍යතරේන දුක්ඛ ධම්මේන ඒ ඒ දුක්ඛ ධර්මවලින් පුට්ටස්ස මනස ස්පර්ශ කළ කල්හි සෝකෝ ශෝක කිරීමක් ඇද්ද සෝචනා තැවීමක් ඇද්ද සෝචි තත්තං සෝකීව සිටින ස්වභාවයක් ඇද්ද අන්තෝ ඇතුලෙන් දැවීමක් ඇද්ද සෝකෝ ඇතුලෙහි ශෝකය අන්තෝ පරිසෝකෝ හාත්පස දවාලන ස්වභාවයක් ඇද්ද අයං වුච්චතාවුසෝ සෝකෝ ආයුෂ්මතුනි මේකට තමයි ශෝකය කියන්නේ කතමෝචාවුසෝ පරිදේවෝ ආයුෂ්මතුනි හඬා වැළපීම යනු කුමක්ද යෝකෝ ආවුසෝ යමෙක් ආයුෂ්මතුනි අඤ්‍යතර අඤ්‍යතරේන බ්‍යසනේන ඒ ඒ ව්‍යසනයෙන් සමන්නාගතස්ස ඒවාට එළඹි කල්හි අඤ්‍යතරඤ්‍යතරේන ඒ ඒ දුක්ඛ ධම්මේන ධර්මතාවලින් පුට්ටස්ස ස්පර්ශ වූ කල්හි ආදේවෝ වැළපේද පරිදේවෝ හඬයිද ආදේවනා පරිදේවනා හඬා වැළපීමක් වේද ආදේවි තත්තං හැඬීමට වැටෙන ස්වභාවයක් වේද පරිදේවි තත්තං වැළපීමට වැටෙන ස්වභාවයක් වේද අයං උච්චතාවුසෝ පරිදේවෝ මෙයට ආයුෂ්මතුනි හඬා වැළපීම යයි කියනු ලැබේ කතමංචාවුසෝ දුක්හං ආයුෂ්මතුනි දුක යනුකුමක්ද යංකෝ ආවුසෝ යම් ආයුෂ්මතුනි කායිකං දුක්හං කායිකව පත්වන දුකක් වේද කායිකං ආසාතං කායික අමිහිරි වේදනාවක් වේද කාය සම්පස්සජං දුක්හං කයෙහි ස්පර්ශයෙන් ඇතිවෙන දුකක් වේද ආසාතං අසාතං අමිහිරි වේදනාවක් වේද වේදිතං විඳීමක් වේද ඉදං උච්චතාවුසෝ දුක්ඛං මෙයට ආයුෂ්මතුනි දුකයයි කියයි කතමං චාවුසෝ දෝමනස්සං ආයුෂ්මතුනි දොම්නස අසතුට යනු කුමක්ද යංකෝ ආවුසෝ යං වූ ආයුෂ්මතුනි චේතසිකං දුක්ඛං සිතිවිලි හා සම්බන්ධ දුකක් වේද චේතසිකං අසාතං සිතිවිලි හා සම්බන්ධ අසහනයක් වේද මනෝ සම්පස්සජං දුක්ඛං මනස ස්පර්ශයෙන් හටගත් දුකක් වේද අසාතං වැල අසහනයක් වේද වේදයතං විඳීමක් විඳවීමක් වේද ඉදං උච්චතාවුසෝ දෝමනස්සං මේටයි ආයුෂ්මතුනි අසතුට යැයි කියන්නේ කතමෝ චාවුසෝ උපායාසෝ දුක්පීඩා ගැන සිතමින් සුසුම් හෙලීම යනු කුමක්ද යෝකෝ ආවුසෝ යම් මේ ආයුෂ්මතුනි අඤ්‍යතරඤ්‍යතරේන බෙසනේන සමන්නාගතත්ත සමන්නාගතස්ස ඒ ඒ ව්‍යසනයට එළඹි කල්හි අඤ්‍යතරඤ්‍යතරේන දුක්ඛ ධම්මේන පුට්ඨස්ස ඒ ඒ දුක් ධර්මතාවලට ස්පර්ශ වූ කල්හි ආයාසෝ උත්සාහ දැරීමය උපායාසෝ වෙහෙසවීමය ආයාසිතත්තං උත්සාහ දරා තිබීම පා උපායාසිතත්තං සුසුම් හෙලා වෙහෙසට පත්වීම මේ ස්වභාවයක් වේද අයං උච්චතාවුසෝ මෙයටයි ආයුෂ්වතුනි කියන්නේ උපායාසෝ උපායාසය කියා කතමංචාවුසෝ කුමක්ද ආයුෂ්මතුනි යම් පිච්ඡංන ලබති යමක් බලාපොරොත්තුවෙන් සිට නොලැබේද තම්පි දුක්ඛං එය දුකක් වන්නේ ජාති ධම්මානං ආවුසෝ ඉපදීමේ ධර්මතාවයට පත් වූ සත්තානං සත්වයෝ ඒවං ඉච්ඡා uppajjati මෙසේ බලාපොරොත්තුවක් උපදවා ගනී අහෝ වතමයන් අනේ මට න ජාති ධම්මා අස්සාම ඉපදීමක් නොවේවා නච වතනෝ ජාති ආගච්ඡයාති ඉපදීමට පත් නොවේවාය නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං මෙය පැතීමෙන් ලබන දෙයක් නොවේ ඉදම්පි යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං මෙයද යමක් බලාපොරොත්තු වී එය නොලැබීමය ඒ දුකය ජරා ධම්මානං ආවුසෝ සත්තානං ජරාවට දිරීම ධර්මය කොටගත් සත්වයෝ දිරායෑමේ ධර්මතාවයට හෙවත් ස්වභාවයට පත්වන සත්වයෝ ඒවං ඉච්ඡා uppajjati මෙසේ බලාපොරොත්තුවක් උපදවා ගනී අහෝ වතමයන් න ජරා ධම්මා අස්සාම මට දරා ධර්මයක් නොවේවා නච වතනෝ ජරා ආගච්ඡේයාති දිරීම මට නොඒවායි යනුවෙනි නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං මෙය පැතීමෙන් ලැබිය හැක්කක් නොවේ ඉදම්පි මෙයද යම් පිච්ඡං නලබති යමක් බලාපොරොත්තු වී නොලැබේද තම්පි දුක්ඛං එයද දුකයයි කියන්නකි ව්‍යාධි ධම්මානං ආවුසෝ ලෙඩවීමේ ධර්මතාවයට පත්වන්නෝ ආයුෂ්මතුනි සත්තානං එම සත්වයන්ට ඒවං ඉච්ඡා uppajjati මෙසේ බලාපොරොත්තුවක් උපදී අහෝවත අනේ මයං අපට න ව්‍යාධි ධම්මා අස්සාම ලෙඩවීම් අසනීප වීම නොවේවා නච වතනෝ ව්‍යාධි ආගච්ඡේ යාති අපිට ලෙඩක් නොවේවායි නකෝ පනේතං මේවාද ඉච්ඡාය පත්තබ්බං සිතාපතා ලැබෙන දේවල් නොවේ ඉදම්පි යම්පිච්ඡං නලබති මෙයද යමක් බලාපොරොත්තු වී නොලැබේ නම් තම්පි දුක්ඛං එය දුකක් යයි කියන ඝණයට අයත් වේ මරණ ධම්මානං ආවුසෝ මරණ ස්වභාවය ඇති සත්තානං සත්වයෝ ඒවං මෙසේ ඉච්ඡා uppajjati බලාපොරොත්තුවක් උපදවා ගනී අහෝවත අනේ මයං අපට න මරණ ධම්මා අස්සාම මරණය නොවේවායි නච වතනෝ අපට මරණං ආගච්ඡේයාති මරණය නොපැමිණේවායි නකෝ පන ඒතං මෙයද ඉච්ඡාය පත්තබ්බං බලාපොරොත්තුව ලැබිය හැක්කක් නොවේ ඉදම්පි මෙයද යම්පිච්ඡං නලබති යමක් පතා නොලැබෙයිද තම්පි එයද දුක්ඛං දුකකට අයත්වන්නකි ශෝක ශෝක ශෝකය පරිදේව හඬා වැළපීම දුක්ඛ දුකෙන් සිටීම දෝමනස්ස අසතුටෙන් සිටීම උපායාස වෙහෙසි නොලැබීම ධම්මානං ස්වභාවයන්හි ආවුසෝ ආයුෂ්මතුනි සත්තානං සත්වයන්ට ඒවං ඉච්ඡා උප්පජ්ජති මෙසේ බලාපොරොත්තුවක් උපදී අහෝ වතමයන් අනේ අපට න සෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාස ධම්මා අස්සාම අනේ අපට ශෝකය හඬා වැළපීම දුක දොම්නස් වෙහෙසීම් ධර්මතා නොවේවායි නච වතනෝ අපට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා ආගච්ඡේයුන්ති අපට ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස නොප ධර්මතා ස්වභාවයෝ නොපැමිණේවායි වශයෙනි නකෝ පනේතං මේවාද ඉච්ඡාය පත්තබ්බං පතා ලැබෙන දේවල් නොවේ ඉදම්පි යම්පිච්ඡං න ලබති මෙයද යමක් පතා නොලැබේද තම්පි දුක්ඛං එයද දුකක් යයි කියන ඝණයට අයත් වේ කතමංචාවුසෝ කතමේචාවුසෝ සංකිත්තේන කුමක්ද ආයුෂ්මතුනි කෙටියෙන් පංචුපාදානක්ඛන්දා උපාදානස්කන්ධ පහ දුක්ඛා දුකක් යයි කියන්නේ සේයතිදං යම්සේද රූපෝපාදානක්ඛන්தோ රූප උපාදානස්කන්ධය වේදනෝපාදානක්ඛන්தோ වේදනා උපාදානස්කන්ධය සංඤෝපාදානක්ඛන්தோ සංඥා උපාදානස්කන්ධය සංඛාරෝපාදානක්ඛන්தோ සංස්කාර උපාදානස්කන්ධය විඤ්ඤාණෝපාදානස්කන්ධෝ විඤ්ඤාණ උපාදානස්කන්ධය ඉමේ උච්ඡන්තාවුසෝ මේවාට ආයුෂ්මතුනි කියන්නේ සංකිත්තේන කෙටියෙන් පංචඋපාදානස්කන්ධා උපාදානස්කන්ධ පහ දුක්හා දුකක්ය කියාය ඉදං උච්චතාවුසෝ මේවාට ආයුෂ්මතුනි කියන්නේ දුක්ඛ අරිය සත්‍යං දුක්ඛ ආර්ය සත්‍යය කියාය කතමංචාවුසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං දුක හට ගැනීම නැමැති ආර්ය සත්‍යය කුමක්ද ආයුෂ්මතුනි යායන් තණ්හා යම් වූ මේ තණ්හාවක් වේද පෝනෝ භවිකා පුනර්භවය ඇති කරවන සුළු නන්දි රාග සහගතා ඇලීමෙන් යුක්ත වූ තත්‍ර තත්‍රාභිනන්දිනී ඒ ඒ යන යන තැන ඇලේ සෙය්‍යතිදං යමක් වේද කාම තණ්හා කාම තෘෂ්ණාවයි භව තණ්හා භව තෘෂ්ණාවයි විභව තණ්හා විභව තෘෂ්ණාවයි ඉදං උච්චතාවුසෝ ආයුෂ්මතුනි මෙයට කියන්නේ දුක්ඛ සමුදයං අරිය සච්චං දුක්ඛ සමුදය දුක හටකර ගන්වන්නා වූ ආර්ය සත්‍යය කියාය කතමංචාවුසෝ කුමක්ද මහණෙනි දුක්ඛ නිරෝධං අරිය සච්ඡං දුක්ඛ නිරෝධය කිරීමේ ආර්ය සත්‍යය යෝ තස්සා ඒව තණ්හාය යම් ඒ තණ්හාවෙහි අශේෂ ඉතිරි නැතිව විරාග රාගයෙන් තොර නිරෝධෝ නිරුද්ධ වීමක් වේද චාගෝ අතහැරීමක් වේද පටිනිස්සග්ගෝ ඇසුරු නොකිරීමක් වේද මුත්ති මිදීමක් වේද අනාලයෝ නොඇලී සිටීමක් වේද ඉදං උච්චතාවුසෝ ආයුෂ්මතුනි මෙයට කියන්නේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං දුක නිරෝධය කිරීමේ ආර්ය සත්‍යය කියාය කතමං චාවුසෝ කුමක්ද මහණෙනි දුක්ඛ නිරෝධගාමිනි දුක නිරෝධය කරන ගමනෙහි පටිපදා අරිය සත්‍යං එම ප්‍රතිපදා ආර්ය සත්‍යය කුමක්ද අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයම වේය සෙය්‍යතිදං යම්සේද සම්මා දිට්ඨි නිවැරදි දැක්මයි සම්මා සංකප්පෝ නිවැරදි සංකල්පයි සම්මා වාචා නිවැරදි වචනයි සම්මා කම්මන්තෝ නිවැරදි ක්‍රියායි සම්මා ආජීවෝ නිවැරදි දිවි පැවැත්මයි සම්මා වායාමෝ නිවැරදි උත්සාහයයි සම්මා සති නිවැරදි සිහියයි සම්මා සමාධි නිවැරදි සමාධියයි කතමාචාවුසෝ සම්මාදිට්ඨි ආයුෂ්මතුනි සම්මාදිට්ඨිය යනු කුමක්ද යංකෝ ආවුසෝ දුක්ඛේ ඥානං යම් වූ ආයුෂ්මතුනි දුක පිළිබඳ ඥානයක් වේද දුක්ඛ සමුදයේ ඥානං දුක හට ගැනීම පිළිබඳ නුවණක් වේද දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධේහි නුවණක් වේද දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං දුක නිරෝධයට යන ගමන ප්‍රතිපදාවෙහි නුවණක් වේද අයං වොච්චතාවුසෝ මෙයට ආයුෂ්මතුනි කියන්නේ සම්මාදිට්ඨි නිවැරදි දෘෂ්ටිය කියාය කතමෝ චාවුසෝ සම්මා සංකප්පෝ සම්මා සංකල්ප යනු කුමක්ද ආයුෂ්මතුනි නෙක්කම්ම සංකප්පෝ නික්මීම බැහැර කාමයන්ගෙන් නික්මීම පිළිබඳ සංකල්පය අව්‍යාපාද සංකප්පෝ තරහ නැතිවීම පිළිබඳ සිතුවිලිය අවිහිංසා සංකප්පෝ හිංසාවෙන් තොර සිතුවිලිය අයං වුච්චතා වුසෝ මෙයට ආවිශ්මතුනි කියන්නේ සම්මා සංකප්පෝ නිවැරදි සිතිවිලි කියාය කතමාචාවුසෝ සම්මා වාචා නිවැරදි වචනය යනු කුමක්ද ආයුෂ්මතුනි මුසාවාදා වේරමණී බොරු කීමෙන් වැළකීමය පිසුනාය වාචාය වේරමණී කේලම් කීමෙන් වැළකීමය පරුසාය වාචාය වේරමණී පරුස වචන කීමෙන් වැළකීමය සම්පප්පලාපා වේරමණී හිස් වචන කීමෙන් වැළකීමය අයං වුච්චතාවුසෝ සම්මා වාචා ආයුෂ්වතුනි මෙයටයි නිවැරදි වචනය කියන්නේ කතමෝ චාවුසෝ සම්මා කම්මන්තෝ ආයුෂ්මතුනි නිවැරදි ක්‍රියාව යනු කුමක්ද පානාතිපාතා වේරමණී ප්‍රාණඝාතයෙන් වැළකී සිටීමයි අදින්නාදානා වේරමණී සොරකම් නොදුන්දය ගැනීමෙන් වැළකීමයි කාමේසු කාමයන්හි මිච්ඡාචාරා වැරදි හැසිරීමෙන් වේරමණී වැළකීමයි අයං උච්චතාවුසෝ ආයුෂ්මතුනි මෙයට කියන්නේ සම්මා කම්මන්තෝ නිවැරදි ක්‍රියාව කියායි කතමෝ චාවුසෝ සම්මා ආජීවෝ නිවැරදි දිව පැවැත්ම යනු කුමක්ද ආයුෂ්මතුනි ඉධාවුසෝ මෙහිදී ආයුෂ්මතුනි අරිය ශාවකෝ ආර්ය ශාවකයෝ මිච්ඡා ආජීවං පහාය වැරදි ජීවිකාව බැහැර කොට සම්මා ආජීවේන නිවැරදි ජීවිකාවෙන් ජීවිකං කප්පේති ජීවිතය පවත්වයි අයං උච්චතාවුසෝ ආයුෂ්මතුනි මෙයට කියන්නේ සම්මා ආජීවෝ නිවැරදි ජීවිකාව කියායි කතමෝ චාවුසෝ සම්මාවායාමෝ ආයුෂ්මතුනි නිවැරදි උත්සාහය යනුකුමක්ද ඉධාවුසෝ මෙහිදී ආයුෂ්මතුනි භික්හු භික්‍ෂුවක් අනුපන්නානං නොවපදුනු පාපකානං පාපක අකුසලානං අකුසල් ධම්මානං දහම්හි අනුපාදාය නොයිපදීම පිණිස චන්දං ජනේති කැමැත්ත උපදවයි වායමති උත්සාහදරයි විරියං ආරභති වීරය පටන් ගනී චිත්තං පග්ගන්හාති සිතින් ග්‍රහණය කරයි පදහති දැහැන් වීරය වඩයි uppannānaං පාපකානං උපන් පාපී අකුසලානං ධම්මානං අකුසල් දහම්හි පහනාය ප්‍රහාණයට චන්දං ජනේති කැමැත්ත උපදවයි වායමති උත්සාහ කරයි විරියං ආරභති උත්සාහය පවත්වයි චිත්තං පග්ගන්හාති සිතින් ග්‍රහණය කරයි පදහති බලවත් වීර උත්සාහයක එළඹෙයි අනුපන්නානං කුසලානං ධම්මානං නූපන් කුසල් දහම්හි උප්පාදාය ඉපදීමට චන්දං ජනේති කැමැත්ත ඇති කරයි වායමති වෑයම් කරයි විරියං ආරභති වීරය උපදවයි චිත්තං පග්ගන්හාති සිතින් ග්‍රහණය කරයි පදහති උපරිම උත්සාහය කරයි uppannānaං කුසලානං ධම්මානං උපන් කුසල් දහම්හි තිතියා පැවැත්මට අසම්මෝසාය මුල් වැසී නොයාමට භීයෝභාවාය වැඩීමට වේපුල්ලාය විසල්වීමට භාවනාය දියුණුවීමට පාරිපූරියා භාවනාවෙන් සම්පූර්ණ වැඩිමෙන් සම්පූර්ණ වීමට චන්දං ජනේති උත්සාහය උපදවයි වායමති වෑයම් කරයි විරියං ආරභති වීරය අරඹයි චිත්තං පග්ගන්හාති සිතින් ග්‍රහණය කරයි දැඩිව ග්‍රහණය කරයි පදහති බලවත් උත්සාහයක යෙදෙයි අයං වුච්චතාවුසෝ මෙයට ආයුෂ්මතුනි කියන්නේ සම්මා වායාමෝ නිවැරදි උත්සාහය කියාය කතමාචාවුසෝ සම්මා සති ආයුෂ්මතුනි නිවැරදි සිහිය යනු කුමක්ද ඉධාවුසෝ මෙහිදී ආයුෂ්මතුනි භික්හු භික්ෂුවක් කායේ කායානුපස්සී විහෙරති කයෙහි කය අනුව දකිමින් වාසය කරයි ආතාපි කෙලෙස් තවන වීරය උපදවයි සම්පජානෝ මනා සිහි නුවණ ඇති කරයි සතිමා සිහියෙන්ම සිටී විනේය ලෝකේ ලොවේහි දුරුකොට අභිජ්ජා දැඩි ලෝභය සහ දෝමනස්සං දුම්නස වේදනාසු වේදනාවල වේදනානුපස්සී විහරති වේදනා අනුව දකිමින් වාසය කරයි ආතාපී කෙලෙස් තවන වීරයෙන් යුක්තව සම්පජානෝ සිහිනුවනින් යුක්තව සතිමා සිහියෙන්ම විනෙය්‍ය ලෝකේ ලොව තුල දුරුකොට අභිජ්ජා දෝමනස්සං දැඩි ලෝභය සහ තරහව චිත්තේ සිතෙහි චිත්තානුපස්සී විහරති සිත් අනුව දකිමින් වාසය කරයි ආතාපි කෙලස්තවන වීරෙන් යුක්තව සම්පජානෝ සිහිනුවනින් යුක්තව සතිමා සිහියෙන්ම විනේය ලෝකේ ලෝකය කෙරෙහි දුරුකොට අභිජ්ජාදෝ මනස්සං දැඩි ලෝභය සහ දුම්නස ධම්මේසු දහම්හි ධම්මානුපස්සී විහරති දහම් අනුව දකිමින් වාසය කරයි ආතාපී කෙලෙස්තවන වීරයෙන් යුක්තව සම්පජානෝ සිහිනුවනින් යුක්තව සතිමා සිහියෙන්ම විනේය ලෝකේ ලොයෙහි දුරුකොට අභිජ්ජා දැඩි ලෝභය හා දෝමනස්සං දුම්නස යන දෙක අයං උච්චතාවුසෝ මෙයට ආයුෂ්මතුනි කියන්නේ සම්මා සති නිවැරදි සිහිය කියායි. කතමෝ චාවුසෝ සම්මා සමාධි ආයුෂ්මතුනි නිවැරදි සමාධිය යනුකුමද්ද ඉදහාවුසෝ මෙහිදී ආයුෂ්මතුනි භික්‍ඛූ භික්‍ෂුවක් විවිච්චේව කාමේහි කාමයන්ගෙන් වෙන්ව විවිච්ච අකුසලේහි ධම්මේහි අකුසල ධර්මතාවලින් වෙන්ව සවිතක්කං සවිචාරං සිතිවිලි සහ විමසීම් සහිතව විවේකජං විවේකයෙන් උපන් පීති සුඛං ප්‍රීති සුවය ඇති පඨමං ඥානං පළමු දැහැනට උපසම්පජ්ජ එළඹ විහෙරති වාසය කරයි විතක්ක ਵਿਚාරාණං රූප සමා සිතීම් විමසීම් සංසිඳී අජ්ජත්තං සම්පසාදනං ඇතුල්හි පැහැදීම් සහිත චේතසෝ සිතිවිල්ලෙන් ඒකෝදි භාවං එකඟව අවිතක්කං සිතිවිලි රහිතව අවිචාරං විමසීම් රහිතව සමාධිජං පීති සුඛං සමාධියෙන් උපන් ප්‍රීති සැපයෙන් ဒ ුතියං ඥානං උපසම්පජ්ජ දෙවැනි දැහැනට සමවදී විහෙරති වාසය කරයි පීතියාච විරාගා ප්‍රීතියෙන්ද වෙන්ව නොඇලී උපෙක්ඛකෝච විහෙරති උපේක්ෂාවෙන්ද වාසය කරයි සතෝච සම්පජානෝ සිහියෙන්ද සිහි නුවණින්ද සුඛංච කායේන පටිසංවේදේති කයෙන් සැපයක්ද අනුභව කරයි සංවේදී කරයි යං තං එයට අරියා ආචික්ඛන්ති ආර්යයන් කියන්නේ උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරීති උපේක්ෂාවෙන් සිහිමත් බවින් සැපයෙන් සිටීම කියායි තං තතියං ජානං උපසම්පජ්ජ ඒ තෘතිය ධානයට සමවැදී විහරති එයට එළඹ වාසය කරයි සුඛස්සච පහනා සැපයෙන්ද වෙන්ව දුක්ඛස්සච පහනා දුකෙන්ද වෙන්ව පුබ්බේව කලින්ම සෝමනස්ස දෝමනස්සානං සොම්නස් දොම්නස් දෙකෙන් අත්හංගමා ඒවා දුරින්ම මුලිනුපුටා අදුක්ඛං දුකක් නැතිව අසුඛං සුඛයකුත් නැතිව උපේක්ඛා උපේක්ෂාවෙන් සතිපාරිසුද්ධින් සිහි පිරිසිදු භාවයෙන් චතුත්තහං ජානං සතරවැනි දැහැනට උපසම්පජ්ජ විහෙරති එළඹ වාසය කරයි අයං උච්චතාවුසෝ ආයුෂ්මතුනි මෙයට කියන්නේ සම්මා සමාධි නිවැරදි සමාධිය කියයි ඉදං උච්චතාවුසෝ ආයුෂ්මතුනි මෙයට කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී දුක නිරෝධයට යන පටිපදා ප්‍රතිපදාව අරිය සත්‍යං නැමැති ආර්ය සත්‍ය කියාය තථාගතේන ආවුසෝ ආයුෂ්මතුනි තථාගතයන් විසින් සම්මා සම්බුද්ධේන සම්බුදුන් විසින් බාරාණසියං බරණැස ඉසිපතනේ ඉසිපතනෙහි මිගදායේ මිගදායෙහි අනුත්තරං අති උතුම් වූ නොපැරදවිය හැකි කිසිවක් උඩින් නැති ධම්ම චක්කං පවත්තිතං ධර්ම රෝධය පෙරලන ලදී අපපතිවත්තියං සමනේනවා ශ්‍රමණයෙකුටවත් හැරවිය නොහැක බ්‍රාහ්මණේනවා බමුණෙකුටවත් දේවේනවා දෙවියෙකුටවත් මාරේනවා මාරයෙකුටවත් බ්‍රහ්මුණාවා බ්‍රහ්මයෙකුටවත් කේනචිවා ලෝකස්මින් ලොව කිසිවෙකුටවත් යදිදං ඉමේසං චතුන්නං අරිය සච්චානං මේ ආර්ය සත්‍ය හතරය සතරයි ඒ පෙරලන ලද්දේ ඒවායි ආචික්ඛනා පැහැදිලි කළේ දේශනා දේශනා කළේ පඤ්ඤපනා පැන වූවේ පට්ඨපනා තහවුරු කළේ විවරණා විස්තර කළේ විභජනා බෙදාවෙන් කළේ උත්තානී කම්මංති උඩට මතු කළේ ඉදම වෝ ඡායස්මා සාරිපුත්තෝ ආයුෂ්මත් සරියුත්තරුන් වහන්සේ මෙය වදාළසේක අත්තමනාතේ භික්ඛු සතුටු වූ ඒ භික්ෂූහු ආයස්මතෝ සාරිපුත්තස්ස සැරියුත් ආයුෂ්මතුන් වහන්සේට වහන්සේගේ භාසිතං අභිනන්දුන්ති ප්‍රකාශ දේශනාව පිළිබඳව අතිශයෙන් සතුට වූසේක